සිංගතුනි පසුගිය දිනෙහි කතා කළේ අකුසල විපාක සිත් ගැන මා අවස්ථාවේදී කීවා බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනය පැවැත්වීමේදී පළමු කොට වදාළේ කුසල් සිත් කුසල ධම්මා යනුවෙන් කුසල ධර්මයන් පිළිබඳවයි පළමුව දේශනා කළේ. ඊට පසුව අකුසල ධම්මා යනුවෙන් අකුසල් සිත් ගැන. ඊළඟටයි අව්‍යාකෘත අව්‍යාකතා ධම්මා යනුවෙන් මේ කුසල් අකුසල් නොවන විපාක ක්‍රියා රූප ආදී මේ ධර්ම පිළිබඳව දේශනාකට වදාළා. එහෙත් අභිධර්මාර්ථ සංග්‍රහය කරන ආචාර්ය අනුරුද්ධ ස්තවිරයන් වහන්සේ පළමු කොට විස්තර කොට දැක්වූයේ අකුසල් සිත්. ඒ අකුසල් සිත් පිළිබඳ විස්තරයක් කිරීමට හේතු යුක්ති තිබෙනවා. ඒ හේතුව නම් යුක්තිය නම් හැම බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනය කවරේදයි දැක්වෙන ගාථා ධර්මයේ මේ පින්තුන් කාටත් පුරු පුරුදුයි සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන් ශාසනං හැම බුදුවරයන් වහන්සේලාගේම අනුශාසනය තමයි මේ ශාසනය කියන්නේ ඒ එනම් සියලු අකුසල් වලින් වැළකීම සියලු කුසල ධර්ම උපදවා ගැනීම Tamange සිත පිරිසිදු කිරීම ඒවාම තමයි ඒ තුනමයි සීල සමාධි ප්‍රඥා යනුවෙන් දක්වා තිබෙන්නේ. ඉතින් අකුසලයන්ගෙන් වැළකීමට නම් අකුසල් පිළිබඳව කෙනෙක් දැනගත යුතුව තිබෙනවා. අකුසල් කුලිතරම් අප අපට හුරු පුරුදු දෙයි කියතොත් ඒ අකුසල් සිත් උපදන අවස්ථාවන් ඉදී ඒවා අකුසල් සිත්යයි අපට වැටහෙන්නේ නැහැ. අපට පෙනෙන්නේ නැහැ ඒවා අකුසල් සිත් හැටියට. ඒ තරම්ම අපට ඒවා අපුරුදුයි හුරුයි. ඒ අකුසල ධර්ම සිතේ හටගන්න අවස්ථාවලදී සමහර විට Tamanට හිතෙන්නට පුළුවන් Taman තුල අවශ්‍යයෙන් උපදවා ගත යුතු සිතුයි මේ උපදින්නේ. අකුසල් සිත් පිළිබඳව නොදන්නා හේතු. ආදරය කියන එක මේ පිළිතුරු ගන්නවා. ඒක ලෝභය මිස වෙන එකක් නෙවෙයි. මෛත්‍රිය කියන අද්වේෂය හොඳ ධර්මයක් තමයි. නමුත් ආදරය යනුවෙන් දැක්වෙන ලෝභය කෙනෙකුගේ සිතට ඉපදී යුතු ධර්මයක් උපදවා ගත යුතු ධර්මයක් නෙවෙයි. ඒක අකුසල ධර්මයක්. ලෝභය කියන්නේ අකුසල ධර්මයක්. අනේ ලෝභය මේ මූණුවරින් අපට උපදනා විට ඒක ලෝභයක් හැටියට උපදවා නොගත යුතු ධර්මයක් හැටියට අපට පෙනෙන්නේ නැහැ. මොකද ඒ ඒ ධර්ම අපගේ සිත්වල ඉපදීම ඒ තරම්ම අපට පුරුදුයි හුරුයි. එබැවින් අකුසල් අකුසල් වශයෙන් දකින්නට ශක්තියක් අපට නැහැ. එබැවින් මේ අකුසල් ගැන ඉගෙනගත යුත්තේ අකුසලයන්ගෙන් වැළකීමට නම් අකුසල් පිළිබඳව පළමු කොට දැනගත යුතුව තිබෙනවා. ඒ නිසාමයි ඒ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහය කරන විට අනිත් සිත් පිළිබඳව මුකියා පළමුවෙන්ම අකුසල් සිත් පිළිබඳව ඉගැන්වුවේ. ඒ අකුසල් සිත් මේ පිළිතුන් තරමක විස්තරයක් කින් දැනගත්තා අපේ කතාවලදී. ඒ සිත් තියෙන 12යි ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියන මේ වශයෙන්. ඊළඟට අකුසල් ගැන කීවාට පසු සාමාන්‍යයෙන් කුසල් ගැන කිය යුතුයි කියා අපට හිතෙන්නට පුළුවන්. එනමුත් ඒ ආචාර්ය පාදයන් වහන්සේ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඊළඟට විස්තර කරන්නේ කුසල් සිත් ගැන නෙවෙයි. ඊළඟට උගන්වන්නේ අහේතුක සිත්‍යා දැක්වෙන සිත් 18ක් ගැන. ඒවාට කියන්නේ අහේතුක සිත්. ඒ අහේතුක සිත් යනුවෙන් ඒවා නම් කර තිබෙන්නේ සිත් ඇතිවීමට උවමනා කරන කරුණු නැතිව නිකම්ම උපදනා ඉබේම ඇතිවන සිත්ය කියන මේ තේරුමෙන් නෙවෙයි. හේතුවක්, தත්ත්වයක්, කාරණයක් නැතිව හටගන්නා සිත් කියන තේරුමකින් නෙවෙයි අහේතුක සිත්ය. ඒවාට අහේතුක සිත්යයි නම් කර තිබෙන්නේ හේතු නාමයෙන් ධර්මයේ එන ලෝභ, දෝෂ, මෝහ අලෝභ, අදෝස, අමෝහ යන මේ හේතු සය එකක්වත් නොයගෙන සිත්ය කියන තේරුමෙහි අහේතුක සිත් කියා ඒවා නම් කර තිබේ. ලෝභ, දෝස, මෝහ කියා අකුසල හේතු තුනක් තිබේ. ඒ අකුසල හේතුන්ගේ වශයෙන් තමයි අකුසල් සිද්ද කොටස් තුනකට බෙදා දැක්වුවේ ලෝභ මූල සිත්‍ය, ද්වේෂ මූල සිත්‍ය, මෝහ මූල සිත්‍ය. තවත් හේතු තුනක් තිබෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ. ලෝභ, දෝෂ, මෝහ කියන මේ ධර්ම තුනට ප්‍රතිවිරුද්ධ අලෝභ, අදෝෂ, අමෝහ. අලෝභය කියන්නේ ලෝභය නැති කියන එක නෙවෙයි. ලෝභයට විරුද්ධ ස්වභාවය අලෝකය පරිත්‍යාගය ත්‍යාගය කියන ඒ තේරුම් තියෙන්නේ අලෝභය. ඒ වගේම අද්වේෂය අදෝෂය කියන්නේ තරහ නැtei කියන එක නෙවෙයි. තරහවට විරුද්ධ ස්වභාවය. එනිසායි මෛත්‍රිය අද්වේෂය කියන්නේ මෛත්‍රියයි කියන දක්වන. අමෝහය කියන්නේ මෝහය නැtei කියන තේරුම නෙවෙයි. අමෝහය කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන්නේ. මෝහයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි ප්‍රඥාව නුවණ කියන මේ නම් වලින් දැක්කේ. එතකොට අලෝභ අදෝස අමෝහ කියන අකුසල හේතු තුනට ප්‍රතිවිරුද්ධ හේතු තුනක් තිබෙනවා. ලෝභ දෝෂ මෝහ කියන අකුසල හේතු තුනට ප්‍රතිවිරුද්ධ කුසල හේතු තුනක් තිබෙනවා. අලෝභ, අදෝස, අමෝහ. ඒතර ලෝභ, දෝස, මෝහ ඒ අකුසල හේතු, අලෝභ, අදෝස, අමෝහ කුසල හේතු. ඒවා කුසල් සිත්වල පමණක්ම නොවේ යෙදෙන්නේ. තව කොටසක් තියෙනවා කුසල් හැර අකුසල නොවන සිත් දෙකක්. මේ පිළිතුන් අපේ මුල් කතාවලදී ඒ වගේම දැනගන්නවා. ඒ දෙවල් කියනවා. විපාකසිත ක්‍රියා කියනවා. විපාකසිත ක්‍රියා. ඒකෙත් කුසල නොවන අකුසල නොවන සිත් නිසා ඒ සිත් වලට කියනවා ඒ දෙකොටසම එකතු කොට විපාක සිත්යේ ක්‍රියා සිත්ය කියන මේ දෙකොටසම එකතු කොට ඒ පොදු නම ඒ වාට දක්වනවා අව්‍යාකෘත සිත්ති අව්‍යාකෘත අව්‍යාකෘත අව්‍යාකත කියන පාලි වචනය එහි තේරුම නම් ව්‍යාකත කියන්නේ වදාරන ලද කියන අව්‍යාකතේ කියන්නේ නොවදාරන ලද නිකම්ම නොවදාරන ලදේ කියන තේරුම නෙවෙයි ඒකට කියන්නේ කුසල් අකුසල් වශයෙන් නොවදාන ලද සිත්කම අභ්‍යාසික සිත්ය. ඒකට විපාක සිත්, ක්‍රියා සිත් කියන මේවා කුසලුත් නොවේයි අකුසලුත් නොවේයි. අන කුසල් අකුසල් කියන මේ වශයෙන් නොවදාන ලද යම් තාක් ධර්ම වේනම් ඒ සියලුම ධර්ම අභ්‍යාකතා ධම්මාය යන ඒ පදයටයි ඇතුළත්. ඒ පදයට ඇතුළත් වන සිත් වලින් තිබෙන්නේ කොටස් දෙකයි විපාක සිත් හා ක්‍රියා විපාක සිත් ක්‍රියා සිත් කියන මේවායේ ඇතැම් විපාක සිතක ඇතැම් ක්‍රියා සිතක අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුන යෙදේ අන්න ඒ විපාක සිත් ක්‍රියා සිත් කියන මේවායේ මේ අලෝභ අදෝස අමෝහ කියන හේතු යෙදෙන විට ඒ හේතු වලට ඒ අවස්ථාවේදී කියන්නේ නැහැ ඒවා කුසල හේතු කියලා. ඒ මොකද ඒ අවස්ථාවේදී යෙදෙන්නේ ඒවා කුසල සිත්වල නෙවෙයි. එක්ක විපාක සිත්වල එහෙම නැත්නම් ක්‍රියා. අන්න විපාක සිත්වල හෝ ක්‍රියා සිත්වල යෙදෙන. අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුනම හෝ මේ කීපයක් හෝ ඒ අවස්ථාවේදී ලබන නම නම් අව්‍යාකෘත හේතු අව්‍යාකෘත හේතු. මක්නිසාද අව්‍යාකෘත සිත්වල යෙදෙන හේතු ඒ අවස්ථාවේදී මේ හේතු තුන විපාක සුත්වල මේ හේතු තුන හෝ මේ හේතු තුනේ දෙකක් හෝ යෙදේ නම් ඒ අවස්ථාවේදී ඒ හේතු නම් කරන්නේ අව්‍යාකෘත හේතු. ඒ වගේම ක්‍රියාසිත වල රහතන් වහන්සේට ලැබෙන ඒ ක්‍රියාසිත අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුන අතරින් දෙකක් හෝ තුනම හෝ යම් අවස්ථාවක උපදී නම් ඒ අවස්ථාවේදී ඒ හේතුන්ට ලැබෙන නම අව්‍යාකෘත හේතු. ඒ නිසා ලෝභ දෝෂ මෝහ කියන තුනට අකුසල හේතුන් කියන අතර අලෝභ අදෝස අමෝහ කියන තුනට නම් දෙකක් තිබෙනවා. මොනවද නම් දෙක? ඒවා කුසල හේතුන් වෙනවා කුසල් සමගයේ පිට ඒ අවස්ථාවේදී ඒවාට කුසල හේතු කියනවා විපාක ක්‍රියාසික කියන මේවාවල ඒ අලෝභ දෝෂ අමෝහයන් යෙදෙන විට ඒවාට කියන්නේ අව්‍යාකෘත හේතු. එතකොට කුසල හේතු එහෙම නැත්නම් අව්‍යාකෘත හේතු වශයෙන් ලැබෙන ඒ අලෝභ අදෝෂ අමෝහ කියන හේතුන්ගෙන් කිසිවක් යම් සිතක නොයදේන එවැගේම ලෝභ දෝෂ මෝහ කියන මේ තුන අතුරෙන් කිසිවක් යම් සිතක නිදීද. ඒකට හේතුනාමින් බදාන ධර්ම තිබෙන්නේ හයයි. අලෝභාව සමෝහ කුසල හේතු හෝ අව්‍යාකෘත හේතු උනත් ධර්ම වශයෙන් ගත්ත මෙතන තුනයි ලැබෙන්නේ. අනේ ඒ තුන අකුසල හේතු වශයෙන් ලැබෙන ලෝභ දෝෂ මෝහ කියන තුන යම් සිතක ලැබෙන්නේ නැත්නම් ඒ ටික අහේතික සිතක්. ඒකේ තේරුම එනම් කුමක්ද? හේතුන්ගෙන් එකක්වත් නොයදෙන සිත කී කියන එකයි අහේතික සිතක් කියන නමෙන් හඳුන්වන්නේ. එහෙම සිත් මහරාශියක් නැහැ. එහෙම සිත් තිබෙන්නේ 18යි. ඒ වාට පොදුවේ දී තිබෙන නම තමයි අහේතික සිද්ධාත. අහේතික සිද්ධාත. එකෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද? ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන හේතු කය අතුරින් කිසිදු හේතුවක් නොයෙදෙන සිත්ති. නොයෙදෙන කියන එකේ තේරුම මේ පිළිතුන්ට ඒ සිත ලෝභ සිතකුත් නෙවෙයි, ද්වේෂ සිතකුත් නෙවෙයි, මෝහ සිතකුත්. මෝහයේ දෙන සිතකුත්. ඒ වෙලත් නම් අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ තුනෙන් එකක්වත් ඇති සිතක් නෙවෙයි. ඒ නිසායි ඒ සිත් 18ටම අහේතුක සිත්ටි ඒ අහේතුක සිතුන් කොටස් තුනකට බෙදෙනවා. අහේතුක සිත් බෙදෙනවා කොටස් තුනකට. අකුසල විපාක සිත්ය අහේතුක කුසල විපාක සිත්ය අහේතුක ක්‍රියා සිත්ය එහෙම නැත්නම් ඒවට කීවට කමක් නැහැ. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා කියන මේ වශයෙන් ඒ අහේතුක සිද්ධාත තුනකට බෙදෙනවා. මත් නිසාද අහේතුක සිද්ධාත මේ අකුසල් සිත් 12ට පසුව මේ කියන්නට කාරණීය වූයේ කියන එකත් මේ අවස්ථාවේදී දැන ගැනීම ප්‍රයෝජනයි. සිත් බෙදෙන විට ඒ සිත්වල নানা ප්‍රකාර බෙදීම් තිබෙනවා. සිත් බෙදෙනවා නොයෙකයි. දැන් ඔය අහේතුක සිත්ේ කියා කොටසක් දක්වන නිසා ඒ ධාත හැර ඉතිරි සිත් සියල්ලම සහේතුක ඒකට සහේතුක සිත් අහේතුක සිත් කියා සිත් කොටස් දෙකකට බෙදෙනවා. අහේතුක සිත් 18ක් නම් කියන්නේ සිත් 89 අතුරෙන් ඉතිරි සිත් කීයද 71. ඒ ඉතිරි සිත් 71 සහේතුක සිත්. ඒවායේ ලෝභ දෝෂ මෝහ කියන හේතු තුන අතුරෙන් යම් කිසිවක් කියදෙනවා කුසල් සිත් වල නම් අනිත් සිත් වල අලෝභ අදෝස අමෝහ කියන හේතු තුන අතුරෙන් තුනම හෝ යම් දෙකක් හෝ යෙදේ. අන්න එහෙම ඒ නිසා ඒක සහේතුක ඒ වගේම තව දෙවීමක් තිබෙනවා සිත්වල සෝභන අසෝභන සෝභන අසෝභන වශයෙන්ද කොටස් දෙකකට සිත් සියල්ලම දෙයි. සෝභන කියන්නේ ලස්සන හොඳ ඔබින හොබනා සිත් කියන එක. කෙනෙකුගේ සිතක නැත්නම් సంతානයක පහළ වීමට සුදුසු යහපත් හොඳ කියන තේමා සෝබන කියන එකෙන් එන්නේ. අශෝභනේ කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. අශෝභ. හොඳ නැහැ. නොහොබින ස්වභාවය. ස්වභාවය. ඒ ඒ හොබිනා බව හා නොහොබනා බව නියම වන්නේ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන්ගේ වස්තු. සිත් චෛතසිකයන්ගෙන් තොරව හටගන්නා ධර්ම නොවේ. චෛතසිකයෝද සිතින් තොරව හටගන්නා ධර්ම නොවේ. අප ඒ කාරණය මුලින්ම දැනගන්න. සිතක් වෙත ඒ සිතෙහි යෙදෙන චෛතසික කියා කොටසක්ද තිබේ. මෙන්න මේ චෛතසිකයන්ගේ වශයෙන් තමයි සිත සමහර විට හොඳවන්නේ සමහර විටක නරක පාන. චෛතසිකයන්ගේ වශයෙන් මේ ඒ බැවින් චෛතසිකද කොටස් කොට දක්වා තිබෙනවා ඒවා මේ පිළිවෙතුනට ඉදිරියේදී දැනගන්නට ලැබෙනවා. චෛතසික කොටස් කරලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් දක්වනවා අන්‍ය සමාන චෛතසිකය අකුසල චෛතසිකය සෝබන චෛතසිකය කියලා කොටස් තුනකට. අකුසල චෛතසිකය කියන්නේ අකුසල් සිත් වල යෙදෙන චෛතසික. දැන් අකුසල් සිත් වල යෙදෙන චෛතසික. වෙන සිත් වල ඒවා යෙදෙන්නෙම නැහැ. අකුසල චෛතසික. ඒ ඊළඟට තිබෙනවා අකුසල චෛතසික මා කිව්වේ සෝභන චෛතසික. සෝභන චෛතසිකයේ කියන්නේ හොඳ සිත්වල යෙදෙන චෛතසික. නැත්නම් ඒ සිත් හොඳවන්නේ මේ චෛතසික යෙදෙන නිසා. එතකොට ඒ සෝභන චෛතසිකවල සමහරක් තියෙනවා සෝභන සාධාරණ කියලා නම් ලබන හැම සෝභන සිතකම හොඳ සිතකම යෙදෙන චෛතසික කියලා එහෙම දහමයක්. තවත් චෛතසික තිබෙනවා සම්මා වාචා කම්මන්ත සමාජීව කියලා තුනකුත් කරුණාමුදිතා කියලා දෙකකුත් ප්‍රඥාවයි කියන අන්තිමට දැක්වෙන චෛතසිකයකුත් එකතු කොට ගත්තම තිබෙනවා ඒ සෝබන චෛතසික 25 අකුසල චෛතසික 14ක් තිබෙනවා අනිත් චෛතසික තමයි අඤ්ඤ සමාන අඤ්ඤ සමානයි කියන්නේ ඒවා කුසල් වලක් කියදෙනවා අකුසල් වලත් යෙදෙනවා විපාක වලත් යෙදෙනවා ක්‍රියා වලත් යෙදෙනවා සමහර විටක සියල්ලම සමහර විටක ටිකක් අඩුව සියල්ලම එයින් හතක් නම් හැම සිතකම යෙදෙනවා හයක් සමහර සිත්වල සියල්ලම යෙදෙනවා සමහර සිත්වල ටිකක් අඩුව යෙදෙනවා එහෙම අන්‍ය සමාන සෝභන අකුසල කියා චෛතසිකක් කොටස් එහෙම ප්‍රධාන වශයෙන් තුනකට බෙදා දක්වන්නට පුළුවන්. මෙන්න මේ චෛතසික අතුරෙන් යම් සිතක සෝභන චෛතසිකේ කියා දැක්ගෙන ඒ චෛතසික යෙදෙනවා. ඒ වාක්‍ය කියන්නේ සෝභන සිත්. ඒ සිත් සෝභන සිත්. සෝභන චෛතසික යම් සිත්වල යෙදෙනවා නම් ඒ සිත් සෝභන සිත් කියා වෙන් කරලා පෙන්නනවා. අනේ සෝමන චෛතසික නෙදෙන යම් සිත් කොටසක් තිබෙනවා නම් ඒ සිත් කොටස දක්වනවා අසෝමන සිත් එහෙම සෝමන අසෝමන කියන මේ ભેදය ගත්තම සිත් දෙකොටසකට බෙදෙනවා ඒ දෙකොටසින් අසෝභන කියන කොටසට ඇතුළත් වන්නේ සිත් 30යි අසෝභන කියන කොටසට ඇතුළත් වන්නේ සිත් 30යි ඉතිරි 59 ඇතුළත් වන්නේ සෝභන කියන කොටට. එතකොට අසෝභන සිත් 30යි සෝභන සිත් 59යි. ඒ අසෝභන සිත් 30යි 12ක් මොනවද? අකුසල් සිත්. 12 අකුසල් සිත්. ඒවා තමයි අපි පළමුවෙන්ම ඉගෙන ගන්නේ. අන්න දැන් මා මේ කියන්නට හදන්නේ ඊළඟට මේ අශෝභන සිත් වලටම ඇතුළත් සිත් 18ක් පිළිබඳව විස්තර කිරීමට තිබුණු යුක්තිය අශෝභන සිත් ටික ඉවර කරන්නට එකවරම කියලා එක එක එකවරම එක ළඟදීම කියා අවසන් කරන්නට ලැබෙනවා අහේ දුක සිත් 18ක් මේ අකුසල් සිත් 12ට පස්සේ විස්තර කළා. ඒ නිසා ඒ අනුරුද්ධාචාර්යයන් වහන්සේ අකුසල සිත් 12 පිළිබඳ කාරණු දක්වා ඊළඟට විස්තර කරන්නේ අහේතුක සිද්ධාත ගැන. ඒ අහේතුක සිද්ධාතත් දැනගත්තම ඒ ඉගෙනගත්ත පින්වතා අශෝභන සුක්තිය පිළිබඳ දැනුමක් ලබා ගන්නවා එකවර. ඊළඟට ඒ තනත්තාට ඉගෙන ගන්නට තිබෙන්නේ සෝබන සිද්ධියක්. ඒ නිසායි මේ අහේතුක සිද්ධාත පිළිබඳ විස්තරයක් කිරීමට මේ අභිධර්මාර්ථ සංග්‍රහය යොදාගෙන තිබේ. ඒ අසෝබන සිද්ධාතෙන් මා කියවා ඒවා අකුසල විපාක කුසල විපාක ක්‍රියාක. එහෙනම් අකුසල විපාක කුසල විපාක ක්‍රියා කියන මේ ભેදේ ගන්න නැත්නම් කිව යුතු වෙන්නේ විපාක සිත්ය ක්‍රියා සිත්ය කියලා කොටස් දෙකක් තිබෙනවා. විපාක සිත්ය ක්‍රියා. විපාක සිත් ක්‍රියා සිත් කියන මේ කොටස් දෙක පමණක් ගත්තොත් අහේතුක සිත් 18යි 15ක්ම විපාක සිත්. 15ක්ම විපාක සිත්. ඉතිරි තුන තමයි ක්‍රියා. ඉතිරි සිත් තුන ක්‍රියා. අර 15ක් වූ විපාක සිත් වලින් හතක් අකුසල විපාක. අටක් අය කුසල විපාක. හතක් අකුසල. එතකොට මේ විස්තර කරන්නේ පළමුකොට අකුසල විපාක. අකුසල විපාක ගැන මෙතෙන්දී පළමුවෙන්ම විස්තර කළාම එක කොටසක් පිළිබඳ විස්තර කිරීමක් එක විදියකින් අවසන් වෙනවා. මොනවා පිළිබඳවද? අකුසලද? ඒ අකුසලයන්ගේ විපාකද කියන මේවා පිළිබඳ විස්තරය අවසන් වෙනවා. ඒ නිසා පළමු කොට අකුසල විපාකයන් පිළිබඳව උගන්වනවා. අකුසල් සිත් 12ක් වුණාට අකුසල විපාක 12ක් නැහැ. අකුසල විපාක දෙන්නේ 7යි. අකුසල් සිත් 12ක්. ඒ විපාක වශයෙන් ලැබෙන්නේ හතයි. හේතුව කුමක්ද කියා ඇසුවොත් කිය යුතු තිබෙන්නේ යම් අකුසලයකින් ප්‍රධාන විපාකය වන ප්‍රතිසන්ධි විපාකය උපදවන්නේ නම් ඒ ප්‍රතිසන්ධි විපාකය ලැබෙන්නේ කොහිද? සතර අපාය. සතර අපායෙහි ඒ ප්‍රතිසන්ධි විපාකේ ලැබේ. කෙනෙකු සතෙකු මැරීමේ අකුසලයේ සිදු කළා. සරකම් කිරීමේ අකුසලය, කාම විත්‍යාචාරය කිරීමේ අකුසලය, බොරු කීමේ අකුසලය. ආදි වශයෙන් තිබෙන ඒ අකුසල් අර අපි කලින් ඉගෙන ගත්ත අකුසල් සිත් 12 අතුරෙන් ඒ ඒ සිත් උපදවාගෙනයි ඒ අකුසල ක්‍රියාවන් සිදු කරන්නේ. ඉතින් මේ අකුසල ක්‍රියාවන් සිදු කිරීමෙන් තමන් යමක් රැස් කරන. ඒකට ධර්මයේ සඳහන් වන වචනේ තමයි ආයුහණය. රැස් කිරීමක් කර. මොනවද රැස් කරන්නේ? කර්ම. ඒවට කියන්නේ කර්ම. කර්ම මේ පිළිඳම්න කර්ම අකුසල කර්ම කුසල කර්මය කියලා කොටස් දෙකක්. අකුසල කර්මය සතර ආපායේ උපදම ඇතන් විටක සුගතියෙහි වෙනත් ප්‍රවෘත්ති විපාක උපදම සුගතියෙහි කියන්නේ මිනිසක් බව දිව්‍යා දෙවි දෙවි වීම ධර්ම ආත්ම භාව ලැබීම ඒවා ඒවා සුගතියනේ ඒ සුගති භවයන්නේ සුගතියේ ඉස්පත්තියක් ලබා දෙන්නේ නැහැ අකුසලේ අකුසල කර්මයට ඒ ශක්තිය නැහැ මිනිසෙක් වෙලා උපදිනවනම් ඒ මිනිසා ಜಾති අම්මේ ಜಾති බදිරේ ಜಾති භූගේ ಜಾති ඒලේ ಜಾති උම්මත්තකේ උබතෝ ව්‍යංජනකේ නපුංසකේ කියන මේ පහත් මට්ටමේ කෙනෙකුව උපන්නා ඒ උත්පත්තිය ලබා දීමට ඉවහල් වූ කර්මය කුසල කර්මයක් මිස අකුසල කර්මයක් නෙවෙයි. මිනිසෙක්ව උපදින තැනත්තා මිනිසෙකුව උපදින්නේ ඒ මිනිසත් භවයේ යම් අඩුපාඩු තිබුණා. කුසල කර්මයක් නිසා. නමුත් ඒ අඩුපාඩු ඇතිව උපදින්නේ කුසල කර්මයේ තිබුණු බාල කම නිසා. කුසල කර්මයේ දුර්වලකම නිසායි ඒ අදුපාඩු ඇති උපදින්නේ. එහෙම නැත්නම් මේ සත්බව ලබන්නේම කුසල කර්මයක් නිසා. අකුසල කර්මයකින් ප්‍රතිසන්දියක් යම් භවයක් ලබනවා නම් ඒ භවයේ ඒකාන්තයෙන් අපායයි අයත්පත්. සතර අපායේ උත්පත්තිය තමයි අකුසල කර්මයකින් ලබා ගැනීම. එතකොට සතර අපායේ ලබා දෙවන උපත්තිය ඒ උපත ලැබීම වශයෙන් පහළවන සිතක් තිබෙනවා. කෙනෙක් සතෙකු බැලුවත් හොරකම් කළත් ආදි වශයෙන් ඔය අකුසල් සිත් අතුරෙන් යම් කිසිවක් උපදවාගෙන කවර හෝ කර්මයක් කළද ඒ කර්මයාගේ ප්‍රතිසන්දි විපාකය වශයෙන් ලැබෙන සිත් තිබෙන්නේ එකමයි. එකම. ඒ නිසා නිරෙහි උපන් උපදින නිරිසකාරී තිරිසනකෝ උපදනා ඒ තිරිසනායි ප්‍රේතේකෝ උපදනා ප්‍රේතයායි ඒ විදිහට ඒ අපායෝත්පත්තිය ලබන කවරකදී වුවද ප්‍රතිසන්දිසිත කුමක්දයි කවරක්දයි ප්‍රශ්නයක් නැගතු ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර නම් අකුසල විපාක උපේක්ෂා පහකට සම්පීර්ණ සිතේ කියන. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත තමයි සතර අපායෙහි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සිතරක්. ඒ සිත ලබා දීමට ඉගහල් වූ කර්මය වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි අකුසල කර්මයක් තමයි. සමහර විටක සතෙකු මැරීමේ අකුසල කර්මයේ විය හැකියි. එහෙම නැත්නම් සොරකමක් කිරීමේ අකුසල කර්මයේ විය හැකියි. කාමීත්‍යාචාරයක් කිරීමේ අකුසල කර්මයක් විය හැකියි. ගුරු කීමේ අකුසල කර්මයේ විය හැකි. ඕ විදිහට මේ කවර හෝ අකුසලයක් නිසා නමුත් ඒ අකුසල කර්මයක් ඒ කරන ලද කර්මය කාය කර්ම වාක් කර්ම මනස් කර්ම කියලා. කවර හෝ අකුසල කර්මයක් කිය හැකි. ඒට ලැබෙන ප්‍රතිසන්දි විපාකය සිත් වශයෙන් එකමයි. ඒක අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ මේ සත්‍ය යම් පිළිබඳ ඒ ආත්ම භාවයන් පිළිබඳ දක්වන එක තැනකදී දේශනා කරන්නේ නානත්ත කාය ඒකත්ව සංඤී කියලා. ඒ නානත්ත කාය ඒකත්ව සංඤී කියන මේ පදයට මේ බණ පදයට ධර්ම පදයට ඇතුළත් වෙනවා සතර අපායේ උත්පත්ති ලැබෙන සියලුම සත්ත්වයි හැම දිනාම නානත් කායා කියන්නේ ශරීර වශයෙන් බලන විට බොහෝම වෙනස්කම් ටික. ඒකත් සංඤී කිවේ එකම සංඥාවයි එකම සිතයි කියන එක. මොකද්ද මේ එකම සිතේ කිවේ ප්‍රතිසංදි සිත එකමයි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ශරීර වශයෙන් බොහෝම වෙනස්කම් ටික. දැන් බලන්න මහමුදේ සිට මත්ස්‍යයන්ගේ ශරීර කොයිතරම් ඊටම කුඩා කාල්මැස්සන් කුණිස්සන් වගේ කුඩා සතුන් තල්මසුන් මෝරුන් මෙන් විශාල සතුන් ශරීර වශයෙන් මහත් වෙනස්කම් තිබෙනවා නමුත් සිත වශයෙන් ගත්කල ඒ කාටත් පිරෙන සිත ප්‍රතිසංවිස්ත වශයෙන් ලැබුණු ඊට අනුකූලව ලැබෙන භාග්‍ය සිත වශයෙන් පවත්නේ අකුසල විපාක උපේක්ෂා සාධක සංසීති. නිරෙහි දිවි සතුන් වශයෙන් දැන් දේවදත්ත ස්ථවරයන් පිළිබඳ කාර්යයේ දැක්කන එතුමා අවීචිහි පහළ වුණු අවස්ථාවේදී මහත්සාල ශරීරය පහළ වුණු ශාල ශරීරය. ඉරි අවීචියේ තවත් නොඑක් සත්‍යයන් සිට. ඒ අය අතර ශරීර වශයෙන් බොහෝ වෙනස්කම් තිබෙන්නට පුළුවන්. ඒ වගේම අවීචියේ කමනක් නෙවෙයි. අටමහ නිරේ කියන විට අවීචිය හැර තවත් නිරය හතක් තිබේ. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය කියන තවත් හතක් තිබෙනවා. ඒ හතේ උපදනා සත්‍යයන් ඒකාකාර ශරීරයෙන් ඒ සිත වශයෙන් ගත් කල ප්‍රතිසන්දිසිත එකමයි. අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. ඒ නිසා අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත ප්‍රතිසන්දි සිත වශයෙන් සතර අපායෙහි නැඩෙන්නේ මේ අකුසල් සිත් 12 අතුරෙන් යම්කිසි අකුසලය සිතක් උපදවාගෙන කරන ලද කර්මයක් නිසා බව තේරුම් ගන්න. දැන් අප මේ ජීවිතයේ පිළිබඳ යම් තරම් සැප විඳිනවාද යම් තරම් දුක් විඳිනවාද ඒ දුකට හා සැපට හේතුව වූයේ ප්‍රධාන වශයෙන් කුමක්ද මේ ජීවිතය ලැබීම මේ ආත්ම භාවය ලැබීම ඒ නිසා යම් කිසි ආත්ම භාවයක් ලබා දීම තමයි කුසලයක හෝ අකුසලයක තිබෙන ලොකුම වැඩේ නැත්නම් ඒ ලොකු එයින් උපදවන ලොකුම විපාකය කියන්නේ යම්කිසි භවයක ඉපදවීම පහල කර භවයක් පහල කිරීම කියන එකයි ඒ කුසලයක හෝ අකුසලයක ප්‍රධාන වැඩි. ඊළඟට මොකක්ද සිදුවන්නේ? යම්කිසි භවයක් පහළ වුණාට පසු ලැබුණට පස්සේ ඒ භවයේ ආයුෂ යම්තාක්ද එහෙම නැත්නම් ඒ ඒ ජීවිතය තමා ගත කරන්නේ යම්තාක් කල්ද ඒ කාලය තුලදී ලැබෙන විපාක ඒ කාලේ අනේ කාලය තුලදී ලැබෙන විපාකවලට තමා ප්‍රවෘත්ති විපාකයි ඒවාට කියන්නේ ප්‍රවෘත්ති විපාක. පවත්නා කාලෙහිදී ලැබෙන විපාක. ඒකට අකුසල් කර කර ඒන් ලබන ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණය ඇතිව ප්‍රතිසන්දියක් ලබා ගන්නට පස්සේ ඒ ජීවිත කාලය තුලදී අර අකුසලයේ නිසා ඒ අකුසලයේම නිසා එහෙම නැත්නම් Taman අතීතයේ කරදිගෙන තවත් අකුසල කර්ම නිසා ලැබෙන ප්‍රවෘත්ති විපාක ඒ ජීවිත කාලය තුලදී ලැබෙන. ඉතින් ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන. ඒ සිත් දැක්වීමක් තමයි කරන්නේ චක්කු විඥානාදී සිත් ගැන සඳහන් කිරීම. දැන් ඒවා කොහොමද නම් කරලා තිබෙන්නේ? අකුසල විපාක, උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාන විඥානය, උපේක්ෂා සහගත ජීවා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය, උපේක්ෂා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. අන්තිමට කියපු එක අපි ප්‍රතිසන්දි විපාක වශයෙන් කතා කළා ඒක. ඒ පිළිබඳව ප්‍රවෘත්ති විපාක වශයෙන් කතා කරන්නට වෙනවා. දැන් උපන් කෙනෙකු අපි කියනවා සැප ලබන්නට සැප ලබන්නේ නැත්නම් ඒ තැනත්තා ලබන්නේ දුක්යයි කියලයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. දැන් සමහර විට අපි කියනවා ඒ අය සැප විඳිනවා. ඒ අය සැප විඳිනවා අපට නම් දුකයි කියලා තවත් කෙනෙකු පිළිබඳ කෙනෙකු කියන්නට පුළුවන්. අපට නම් උපන්දාසිතම දුක් තමයි අර අය නම් සැප විඳිනවයි කියලා සමහර විටක කියනවා. එහෙම නැත්නම් අපට කොහින්ද සැපක්? දුක වනේද කියලා එහෙම කියන අවස්ථා තිබෙනවා සමහර දෙනා. මේ සැපයි දුකයි කියන මේ දෙක අපි කොහොමද තීරණය කරන්නේ? කොහොමද තීරණය? අපි ගනිමු මේ ලෝකයේ නෙවේ. බොහෝ දෙනෙක් කැමති මේ මේ ලෝකයේ තියෙන සැප මොනවද? දෙව්ලොවයි හොඳම සැප තිබෙන්නේ. ඒ නිසා අපි දෙව්ලොව යන්නට ඕනේ කියලා. දෙව්ලොව සැප තියෙනවා. ඉතින් මොනවද සැප වශයෙන් ලබන්නේ? මොනවද ලබන්නේ? ඉතින් අපි සැපයි කියන ඒවා ගැන සැලකෙන විට අපට පේනවා ඒ සැපයි කියන යේම අපි කැමති රූප, අප කැමති ශබ්ද, අප කැමති ගන්ධ, අප කැමති රස අප කැමති පොට්ටබ්බ කියන මේ පංචකාමයන් විඳීමමයි. මේ පංචකාමයන් ලැබීම තමයි ඒ නිසා ඇතිවන ආස්වාදයයි අපි සැපේ කියලා ගන්න. හොඳ හොඳ රූප දකින්න. මිහිරි ශබ්ද. ඒ වගේම දුර්ගන්ධය හැමන තැනක ඉන්නේ එක මහ දුක. එහෙම නෙමෙයි සුවඳ ගබ්දයක් ආග්‍රහණය කරමින්. කර්ණ බොහොම කටුක ආහාර එහෙමනම් භුක්ති විඳින්නට තිබෙන්නේ ඒක දුකක් කියලා අපි කලේ. එහෙම නෙවෙයි බොහොම රස රස වලින් යුතු වූ ආහාර පාන ඒවා ගැනීම සපහ ශරීරයට බොහෝම පීඩාගෙන දෙන මගුණන්ගේ පිරුණු එහෙම නැත්නම් මදුරුවන්ගේ පිරුණු එහෙම තැන්වල සිටින්නට සිටින්නට නම් ලැබෙන්නේ අපි ඒක සැලකනවා දුක. එහෙම නැත්නම් කිසිවක් නැති බොහෝම සැප පහසුකම් ඇතිව ඉන්නට ඉන්නට සයනය කරන්නට ඔයාදි වශයෙන් අපිට ලැබෙනවා නම් අපි කියනවා ඒක සැපයි. එතකොට මේ සැපය निराකරණය කිරීමේදී අපට අසුවන්නේ ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාහයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ කියන මේ පහ තමයි. ඒ පහ අරමුණු කොට අපට උපදනා සිත් ඒ පහ ආස්වාදනය කරමින් ඒ පහ පිළිබඳව ඇති කරගන්නා සතුට ප්‍රීතිය නිසා අපි කියනවා කෙනෙක් සැප විඳිනවායි කියලා. එතකොට අප කියනවා අපායේ තිබෙන්නේ දුක්ඛය කියලා. සතර අපායේ විශේෂයෙන්ම නිරේ අපායේ දුක් තිබෙනවා කියලා. නිරේහි උපන් සත්වයින්ට ආපායික සත්වයින්ට ඔය බලු බලල්ලාදී ත්‍රිසංගත සත්වයන්ට ඔවුනටත් තිබෙනවා ඇස් කන්නාසාදී මේ ඉන්ද්‍රිය. ඔවුනටත් ඇස් තිබෙනවා කන් තිබෙනවා ඒ ඒ සත්‍යයන්ගේ ස්වභාවයේ හැටියට. ඒ ඒ අය අපි ගනිමු නිරය ගැන බොහෝම ධර්මයේ සඳහන් වෙන නිසා ඒ නිරය අපායේ උපන් කෙනෙකුට නිරේ උපන්නේ අකුසල කර්මයක් නිසා ඒ අකුසල කර්මයාගේ ප්‍රතිසන්දි විපාකය නිරිසතෙක් වශයෙන්ුයි ඒ තැනට උත්පත්තිය ලබා දුන්නේ. ඒ නිරිසතාට දක්නට ලැබෙන දේ තිබෙනවා ඇස් පිළිර නිසා දකින්නට ලැබෙනවා. බොහෝම සිත් අලවන දේද දක්නට ලැබෙන්නේ නැහැ. සමවට වින කරන්නට, සමවට කරදර කරන්නට, හිරිහැර කරන්නට, පීඩා කරන්නට යොදා ගන්නා දේවල්මයි ඒ තනත්තාට ගේ ඇහැට පෙනෙන්නේ. ලෝභය, ලෝ ගුලි මේ ආදි වශයෙන් තිබෙන ඔය නොයේ නරක නපුරු දේවල්මයි දක්වන්නේ. අසන්නට ලැබෙන්නේ බලපතේ සඳහන් වන හැටියට කපව්, කොටව්, මරව්, ඉරව් කියලා ওই විදිහේ භයානක කර්ණ කපික ශබ්දයි අහන්නට ලැබෙන්නේ. ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ විහිරි සුවඳක් නෙමෙයි. සුවඳක් නෙවෙයි. ඒ භූත නරකය ගැන කියනවා. එහි තිබෙන ගන්ධය මේ මිනිසෙකුට ආග්‍රහණය කරන්නට බැරි. එහෙම මේ ශරීරේ පවා විනාශ වෙලා යන්නට පුළුවන් කර්ම. ගන්ධයක් තියෙනවා. ඉතින් ඉන්න තමයි. ඒ වගේම රසය වශයෙන් දැනෙන මොන රසයක්ද? කතරවලා වක් කරන්නේ ලෝභිය නම් ලෝභුලි නම් ඇතුළු කරන්නේ මොකද්ද ලැබෙන ලක්ෂය. ඒ වගේම ශරීරෙහි ඒ දරත්තාට හොඳට හොඳ ස්ත්‍රින් මෙත් ඇති ඇඳක සයනය කරන්නද ලැබෙන්නේ නැහැ. අනිල කොටන පංච විද බද බන්ධන වාතයේ මෙහෙම දක්වා තිබෙන ඒ ඒ වද බන්ධන ශාරීරික දුක්මයි ලැබෙන්නේ. ඉතින් ඒව ලැබෙන්නේ මක් නිසාද? සමාජයේ අකුසල කර්මය නිසා. ඒ අකුසල කර්මයාගේ විපාකයේ වශයෙන් මොනවද උපදින්නේ? දැන් අපි කියනවා එතනත්තාට දකින්නට ලැබෙනවා. ඒ දකින්නට ලැබෙන්නේ දකින්නවා කියන්නේ චක්කු විඥානේ උපදීම. අකුසල විපාක චක්කු විඥානයේ දකින්නේ මොනවද? අමිහිරි අප්‍රිය අමනාප දේ දක්නට ලැබෙන්නේ. අකුසල විපාක සෝත විඥානී කියන්නේ මේ අසල සිත. ඇසීමද ලැබෙන්නේ මොනවාද? අර කපව් කොටව් මරව් ලෝධිය පොවව් ආදි වශයෙන් කියන ඒ කර්ණ කටුක වචන. අන්න ඒ විදිහට දකින්නට ලැබෙන්නේ අසන්නට ලැබෙන්නේ ආග්‍රහණය කරන්නට ලැබෙන්නේ රස දැනගන්නට ලැබෙන්නේ ස්පර්ශ කරන්නට ලැබෙන්නේ පහස විඳින්නට ලැබෙන්නේ තමා පිනවන සතුටු කරවන ප්‍රිය මනාප ඉෂ්ට මිහිරි දේ නෙවේ කොම කරදරය දිවිහැර පිලිස පවක්නා ඒ දේ දැකීම වශයෙන් උපදනා චක්කු විඥාණය අකුසල විපාක ඒ දේ ඇසීම වශයෙන් උපදනා සෝත විඥාණය අකුසල විපාක සෝත ඒ දේ ආඥාණය කිරීම වශයෙන් ඇතිවන ගාහන විඥානයේ අකුසල විපාක ගාහන විඥානය. ඒ දේ රස දැන ගැනීම වශයෙන් උපදන ජීවහා විඥානයේ අකුසල විපාක ජීවහා. ඒ දේ ස්පර්ශ කිරීම වශයෙන් ඇතිවන්නා වූ කාය විඥානයේ දුක්ඛ සහගත කාය විඥාන අකුසල විපාක. මෙන්න මේවායි සතර අපායි ඒ දුක් වශයෙන් නැත්නම් අකුසල විපාක වශයෙන් ලැබෙන ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති විපාක. පවත්නා කාලය තුලදී ජීවත්ව සිටින කාලය තුලදී ලැබෙන විපාකය. ප්‍රවෘත්ති විපාක. ඒ අපාය ගැන කියනවා. දැන් ගවයෙක් ගැන සැලකතොත් ඒ ගවයාට කොයිතරම් කරදර හිමිහැර දිනින්නට සිදු වෙනවද? කරත්තයක බඳින ගවයෙක් ගවයෙක් නම් කරත්තයක දැනගෙන බඳින ගවයාටනේ කියන්නේ හරකයි කියන්නේ බර ඇදගෙන යන ඉන්න හරකක. ඉතින් එහෙම සතෙකුට කොයිතරම් වද වේදනා විඳින්නට සිදු වෙනවද ඒ ජීවිතේ? ඒ කරත්තය දක්වන තැනත්තාගේ කෙවිති පාර කන්නට සිදු. ඕනෑ වේලාවට වතුර බොන්නට ලැබෙනවා. සුදාව පිටෙන බඩගිනි පිටෙන වේලාවට තමන්ට ආහාර ලැබෙන්නේ ප්‍රමාණයේ ඉක්මවා සමහර විටක බර ඇදගෙන යන්නත් මට දැන් මෙහෙසයි ආදී වශයෙන් යමක් කතා කරලා කියලා විවේකයක් ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අහන්නට ලැබෙන්නේ හොඳ වචන නෙවෙයි බොහෝ විට. නේ? කරන කරදර වලිගේ සමහර විටක නවල හදලා දාන අවස්ථා තියෙනවා. ගමයන් හරියට. ඉතින් මේ වගේ මහා කරදරයක් ඔක්කොම සාධන පීඩන වලට භාජන වෙලා සිට ඒ තමන්ගේ ස්වාමියාටත් මෙහෙකලාට පස්සේ තමාගෙන් වැඩක් ගන්නට බැරි වෙයි කියා ස්වාමියා කලකන අවස්ථාවේදී බොහෝ ස්වාමිවරු සිටිනවා මොනවද කරන්නේ මස් මඩුවට විකුණන ඒ කුච්චර දුක් විඳගෙන දුක් විඳක් ඒ දුක් විඳ විඳ ජීවත් වීමට ඒ සතා කැමති. අවසානයේදී මරණයටත් දුතු වෙනවා. මොකක්ද ඉතින් මේ ගැන කියන්නේ? එකක් තම මෙහි කලේ යම් ස්වාමියෙකුට නම් ඒ ස්වාමියාගේ තියෙන අපෘතඥ භාවය ආදී මේ කරුණු ඒ පිළිබඳව කියත හැකියි. නමුත් ප්‍රධාන වැරද්ද මොකක්ද? ප්‍රධානක මොකක්ද? තමා අතීතයේ කරපු කර්මයේ වැරද්ද. අතීතෙහි කරපු කර්මය වැරද්ද. ඉතින් ඒ කර්ම වැරද්ද නිසා අපි කොයිතරම් ජීවිත ගණන ඒ විදිහේ හරකුම් වෙලා ඉන්නට අනාගතයේ පිළිබඳ අපට නියමයක් කරන්නට බෑ. එහෙම තැනකට, එහෙම අවස්ථාවකට අපි පැමිණෙන්නේ නැtei කියලා Taman ඒ උසස් තත්වයට පැමිණෙන තුරු. එහෙම කියන්නේ. සෝවාන් වුණ තුරු බෑ ඒක කියන්නේ. ඒක ඒ තරම් භයානක. ඉතින් අර සංසාරයේ කරන ලද අකුසල කර්මයන්ගේ ප්‍රතිසන්දි විපාකයේ වශයෙන් හරකෙක්ව උපත් ගවින්ක උපත්. ඊට පස්සේ ඒ තමා කර තිබෙන අකුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් තාඩන පීඩන හිරිහැර කරදර ඔය සියල්ලම ලැබෙන. ඒ ලැබීම් වශයෙන් තමන්ට දක්නට ලැබෙන්නේ සමහර විට තමාට පහර දීමට එල්ල කරන ඔසවන කෙවිත දකින්නට ලැබෙනවා. එහෙම නැත්නම් තමාගේ දෙල්ල කපා දමන්නට ඔසවන පිහියයි දක්නට ලැබෙනවා. ඒ වගේ කරදරයේ පිටස පවත්නා දේ දක්නට ලැබෙනවා. කැමති වෙන දේ නෙවෙයි. අන්න ඒ විදිහට ඔවුන්ට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන වශයෙන් අකුසල විපාක සිත් ලැබෙන සිත් ලැබෙන අභිහිරි දේ දක්නට ලැබෙනවා අසන්නට ලැබෙනවා අග්‍රහණය කරන්නට ලැබෙනවා රස දැනගන්නට ලැබෙනවා ශරීරයේ ස්පර්ශ වශයෙන් දිනින්නට ලැබෙනවා මෙන්න අකුසලයන්ගේ විපාක ඉතින් මේ මේ මා කීවේ ත්‍රිසංගත සතිපු පිළිබඳවයි ඒ මිනිසුන්ට ඒවා නැද්ද අපි උපන්නේ නැත්නම් අපේ මේ ප්‍රතිසන්දිය අප ලබා පිළිෙන්නේ කුසල කර්මයකගේ විපාකයක් නිසා. කුසල කර්මය එහි විපාක වශයෙන් අපට ලැබුණා මිනිස්්‍ය ප්‍රතිසන්දියක් මිනිසත් බවක් ලැබුණා. ඒ ප්‍රතිසන්දි සිත තමයි අපට භවාන සිත වශයෙන් වෙනත් සිත් නූපදන අවස්ථාවලදී පැවතගෙන යන විපාක සිත වන්නේ. නම් ඒ කුසල කුසල කර්මයක් නිසා ප්‍රතිසන්දිය ලැබුවයි කියලා මේ ජීවිතය පැවතගෙන යන කාලය තුලදී දිගටම අපට ලැබෙන විපාක කුසල විපාකමයි කියලා එහෙම නියමයක් නැහැ. එහෙම නියමයක් නැහැ. අපටද අකුසල විපාක සිත් ලැබෙනවා. ඔය මා සඳහන් කළ අකුසල විපාක සිත් හතම අපටත් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාකේ අපට ලැබෙන්නේ නැහැ මේ ජීවිතේ දැන් අපි ලබා ඉවරයි. ඒ නිසා ප්‍රතිසන්දි විපාකයක් ගැන කතාවක් නැහැ. නමුත් මේ සිත් හතම ප්‍රවෘත්ති විපාක වශයෙන් අපට ලැබෙනවා. කොහොමද ලැබෙන්නේ? අපි නොකමැති අප්‍රිය අමනාප දේවල් අපට දක්නට ලැබෙනවා. අපට දක්නට ලැබෙනවා මලකුණු, අපවිත්‍ර දෑ, අසුචි, මුත්‍ර ආදී නොයෙක් අපවිත්‍ර දේවල් තියෙනවා. ඒවාද අපේ මේ චක්කු විඥාණයෙන් දැනගන්නට ලැබෙනවා. දකින්නට ලැබෙනවා. ඒක කුසල විපාකයක් නෙවේ. ඒක අකුසල විපාක. ඒ වගේම අමිහිරි ශබ්ද අපට අහන්නට ලැබෙන. සමහර විට අපටම බලින ශබ්ද. එහෙම නැත්නම් තව කාට හරි බලිනවා එහෙම. ඒ වෙන කෙනෙකුට බැන්නා. ඒ ශබ්දය ඉෂ්ට ශබ්දයක්, මිහිරි ශබ්දයක් නෙවෙයි. කෙනෙකු විසින් ඇතිය යුතු ශබ්දයක් නෙවෙයි. ඒක අපට අසන්නට ලැබෙනවා නම් මා දැන් කළ වරදක් නැහැ. ඒ පිළිබඳව. නමුත් මට අහන්නට සිදු වෙනවා. මේ තවත් කෙනෙකුට බනි. ඒ ඒ දැනීම, ඒ වචනේ කර්ම කටුකයි. සිත ප්‍රිය කරන Taman කැමැති වන වචනයක් නෙවෙයි. කෙනෙකු විසින් පාවිච්චි කළ යුතු වචන නෙවෙයි. නමුත් එවැනි දේද අපට අහන්නට ලැබෙන. ඒ අකුසල විපාක සෝත විඥානයේ යන්නේ ඒකට. ඒ වගේම අකුසල විපාක ධම විඥානය අපට ලැබෙන බොහෝම දුර්ගන්ධය දැන් සමහර කෙනෙකුට සමහර විට ජීවත් වන්නට සිදු වෙනවා නිතරම දුර්ගන්ධය හඳුන තැන්වල සමහර විට තමන්ගේ ඒ වත පිටාවේ නිතරම දුර්ගන්ධය පත් එහෙම තැන්වල ඉන්නට සිදු වෙනවා සිදු වෙනවා එතකොට දිගටම අපට ඒ ගාන විඥාණය අකුසල විපාක ධන විඥානයක් ලැබෙන්නේ. ඒ අකුසල විපාක ධන විඥානය ලැබීමට හේතු වන අතීත අකුසල කර්මයක් අපිට තියෙනවා. ඒ නිසායි ඒක ලැබෙන්නේ. ඒ වගේම ජීවහා විඥාන බොහෝ අවස්ථාවලදී අපට බෙහෙත් වර්ග දැන් නම් ඒවාට චිත්ත ගුලිය සීනි දවටලා තියෙන්නේ. ඒ නිසා ජීවහා විඥානේ එතෙන්දි නරක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය කසාය වගේ දේවල් පාවිච්චි කරන විට චිත්ත දේ චිත්ත කියන්නේ හොඳ රසක් නෙවෙයි. ඒ රස විඳිනවා දැනගන්නවා. ඒක ජීවහා විඥානය. එහෙම අප්‍රිය අමනාප රසයක් දැන ගැනීම වශයෙන් උපදනා වූ සිත අකුසල විපාක සිත. ඒකට කියනවා අකුසල විපාක ජීවහා විඥානය. ඒක උපේක්ෂා. කාය විඥාන දැන් මිනිසෙක් වෙලා උපන්නයි කියලා අපට කායික දුක් නැද්ද? කොයිතරම් කායික දුක් ලැබෙනවද? සමහර විටක අනුන් විසින් දෙන දහරවලට ලක් වෙන. අනුන් ගහනවා. කුඩා කාලයේදී නම් මව්පියන්ගෙන් ඇතැම් විටක ගුටි බැට ගන්නට සිදුවේ. අම්මා ගැහුවත් තාත්තා ගැහුවත් දේවල් පාරක් වදිනකොට කාටවත් ඒක සුවදායක එකක් නෙවෙයි. දුක්ඛ සහගතයි. ඒ දුක්ඛ සහගත කාය විඥානයේ තෙන්දි ලැබෙන්නේ. මොකද හේතුව? හේතුව අපිට පෙන්න තැකි මේ ළඟම තියෙන හේතු හැටියට Taman කළපු වරදක් කියන. Taman දැන් වරදක් කරනවා. ඒ නිසා අම්මා නැත්තම් තාත්තා කෙරුවා. එහෙම නැත්නම් Taman මේ තරම් වරදක් නොකළත් ඒ අම්මා හෝ තාත්තා නිතරම ගහන්නට ලෑස්තිව සිටින කෙනෙක් වෙන්නටත් පුළුවන්. සමහර විරමත් ඉන්නවානේ. ඒකත් එක කාරණයක් කොට ගත හැකියි. ඒ ඔක්කොම කරුණු තිබුණා. තමන් අතීතයේ කරපු අකුසල කර්මයකුත් තිබුණා. ඒ නිසා තමන්ට මේ දුක්ඛ සහගත කාය විඥානයක් ලැබෙන්නේ. අතීතයේ කරපු අතීතයේ අපි කොයිතරම් අනුන්ට ඉදවලා තිබෙනවද? පහර දී තිබෙනවා. ගහලා තිබෙනවා. අනුන් මරලා තිබෙනවා. ඒවා අපි යම් තාක් මේ සංසාරෙහි පරිතරයිද. ඒ තාක්කල් ප්‍රවෘත්ති විපාක වශයෙන් අපට ලැබෙනවා. ඒ වගේම ඇතම් කර්මවල ප්‍රතිසන්දි විපාකද ලබන්නට සිදු වෙනවා. සිදු වෙනවා. අන්න ඒක මතක තබා ගන්න. ඒ නිසායි පව් කරන්නට එපා ඉච්ඡා. එබැවින් කවු අකුසල් සිත් පිළිබඳව පළමු කොට උගන්වලා ඊළඟට අහේතුක සිත් පිළිබඳව ජීව තෝරාගෙන ඒ අහේතුක සිත් අතුරෙන් මේ කරන ලද අකුසල් වලට විපාක වශයෙන් ලැබෙන සිත් මේවාය කියලා හතක් දක්වලා ඒ හත පිළිබඳ විස්තරයක් කරනවා දැන් අපේ ඇහැට යොමු වන රූපය ප්‍රියමනාප රූපයක් නුනා අපට සිත් උපදින විට ඒ ඒ රූපය දක්නවලද රූපය නොපිළිගෙන අත්හැරීමක් මේ චිත්ත චිත්ත සංකාණයේ සිදුවන්නේ නැහැ. ඒ රූපය පිළිගැනීමක් කරනවා. ඒකද තමයි සම්පටිච්ඡන කියන්නේ. සම්පටිච්ඡන කියන වචනේ තේරුම පිළිගැනීම කියන. පටිච්ඡන කියන්නේ පිළිගැනීම කියන එක. සං කියන උපසර්ගයෙන් දක්වන්නේ මනාකොට කියන. හොඳින් කියන එක. පිළිගන්න. ඒ අරමුණ ඉෂ්ට වේවා අනිෂ්ට වේවා ප්‍රියමනාප වේවා අප්‍රිය අමනාප වේවා තමන් කැමති වන්නක් වේවා නොකැමති වන්නක් වේවා ඇසටම යොමු වූ රූපයක් කනට යොමු වූ ශබ්දයක් නැහැයට යොමු වූ ගන්ධයක් දිවට යොමු වූ රසයක් කයට යොමු වූ පොට්ටබ්බයක් කියන මේ අරමුණු පහ අතුරෙන් කවර අරමුණක් හෝ ගෙන ඒ චක්කු විඥානාදී වශයෙන් දැක් වූ මේ සිත් පහ අතුරෙන් කොයි සිතක් හෝ උපදීද ඒ උපන්නට පස්සේ මේ අරමුණ ගෙනයි ඒ සිත පහළවන්නේ. ඒ උපන්නට පස්සේ ඒ අරමුණම පිළිගන්නා සිතක් උපදිනවා. ඒකටයි කියන්නේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිතේ. අකුසල විපාක උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත උපදින්නේ ඒ අනිෂ්ට අප්‍රිය අවනාප අරමුණක් පිළිගනිමි. උපදෙස්. අකුසල විපාක සම්පටිච්ඡය. ඊළඟට ඒ අකුසල විපාක සම්පටිච්ඡය ඉපද නැතිව ගියා. පසු අනතුරුවම ඊ ළඟටම උපදිනවා අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ. ඒකෙන් එක්තරා තීරණයක්. හොඳක් නරකක් ආදි වශයෙන් කෙරෙන යම් තම් පීඩනයක් කෙරෙනවා. ඒක මහ විශාල එකක් නෙවෙයි. ඒක විපාකයක්. ඒකට හුඟක් වැඩ කරන්නට පුළුවන් සිතක් නෙවෙයි. නමුත් ඒක දක්වනවා සම්පීර්ණ. ඊළඟට උපදනා සිත් තිබෙනවා ඒවා මේ අපේ දැන් කතාවට එන්නේ නැහැ. ඊළඟට දැක්වෙන සිත තමයි වොත්තපන සිතේ කියන්නේ චිත්ත වීතියේ වොත්තපන සිත. වොත්තපනේ කියන්නේ නියම කරන සිතේ කියන්නේ. වොත්තපන ව්‍යවස්ථාපන නියම කරනවා. එතෙන්දි තමයි මේ චිත්ත සංපාදනය කුසල පැත්තට හෝ අකුල අකුසල පැත්තට හැරෙන්නේ. කුසල් පැත්තට හරවන්නේ අකුසල් පැත්තට හරවන්නේ ඔය සිතේ. වත්තකල සිත. ඒ තම යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනෙකු නම් තමන්ට මේ අරමුණ කොයිතරම් නරක එකක් වුවත් කුසල් සිත් උපදවා ගත තමන් අයෝනිසෝ මනසිකාරයෙන් නම් සිටින්නේ මේ අරමුණ හේතු කොටගෙන අකුසල් උපදවා ගන්න. අකුසල් උපදවා. දැන් නිර්දර්ශනයේදී අපි ගනිමු මා කීවා සමහර විට තමන්ට නෙවෙයි අනුන්ට බලින බැලීමක් තමන්ට අහන්නට සිදුවේ. තමන්ගේ කනට ඇහෙනවා තව කාටවත් තවත් කෙනෙකු විසින් කරන බැලීමක්. ඇසීම වශයෙන් තමන්ට ඒ අරමුණු වන ශබ්දය නම් අප්‍රිය ශබ්දයක් අමනාප ශබ්දයක්. ඒක තමාගේ අකුසල කර්මයක් නිසායි ඒ විපාකසිත තමන්ට ලැබෙන්නේ. ඒ ශබ්දය පිළිගන්න ආසිත ඊළඟට උපදිනවා චිත්ත වීතිය. ඒක තමයි සම්පත්තන සිත. ඒද අකුසල විපාකසිත. ඊළඟට සම්තිරණය කරන කරන තීරණ සිත උපදිනවා. ඒකද අකුසල විපාක සිත. ඊට අනුතුරුව ව්‍යවස්ථාපන කරන සිතයි කියන්නේ මේ තවන්ගේ චිත්තසංතානය කුසල් අකුසල් කියන මේ දෙකටසින් කොයි පැත්තකට හෝ හරවන සිතක් වශයෙන් උපදනා සිතක් කියනවා. ඒකට කියනවා මුත්තපල සිතේ කියලා. දැන් මේ දක්වා කුසල් උපන්නෙත් නෑ අකුසල් උපන්නෙත් නෑ. චක්කු විඥාණයට ඉස්සෙල්ලා උපදිනවා පංචද්වාරාවජ්ජනේ මම ඒක ගැන කිව්වේ නෑ. මේ චක්කු විඥාණයෙන් පසු ඇතිවන සිත් ගැනයි කිව්වේ. සම්පටිච්ඡනේ චක්කු විඥානියක් විපාක සිතක්, සම්පටිච්ඡනියක් විපාක සිතක්, සම්තිරණයක් විපාක සිතක්. ඒවා ඔය අපි ඉගෙන ගන්න කොටසට ඇතුළත් වෙන ඊළඟට වොත්තපනේ කියන්නේ ක්‍රියා. ඒක ක්‍රියා. ඒ ක්‍රියාසිත සිත් තිබෙන කාටත් උපදනා සිත් තිබෙනවා නම් චිත්ත පරම්පරාවක් තිබෙනවා නම් ඒ චිත්ත පරම්පරාවක් ඇති කාට වුවද උපදනා සිතකුයි වොත්තපන නාඩියෙන් දැක්කන ඒ මනෝද්වාරා වචන සිත ඊළඟට මේ වොත්තපනයෙන් කරන ලද නියමය අනුව උපදනා සිත් වලටයි කියන්නේ ජවන් සිත් කියලා ජවන් සිත් ඒ සිත් රහත් නොවූ කවරෙකුට හෝ උපදීනම් ඒ උපතන සිත කොටස් දෙකකින් එකකටයි වැටෙන්නේ මොනවද කොටස් දෙක අකුසල් කුසල් කියන්නේ එක්ක අකුසල් නැත්නම් කුසල් අකුසල් කුසල් කියන මේ දෙකෙන් එකකටයි වැටෙන්නේ දැන් ඒකෙන් ඊළඟට අපි තේරුම් ගත යුත්තේ කුමක්ද මේ රූපයක් දැකලා ඒ රූපය නිසා කෙනෙකු කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න. ශබ්දයක් අහලා ඒ ශබ්දය අරමුණු කොට කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න. ගන්ධයක් ආග්‍රහණය කරලා කුසල්ද උපදවා ගන්නේ අකුසල්ද උපදවා ගන්න කියන්නේ මෙයා විගතේ සැලකිය යුතු කර්ම එකයි. මොකද ඒ දක්වා ඒ කුසල් අකුසල් කියන මේවා උපදන අතුරු Tamanට නරකක් මේ දැන් කරගත්තේ නැහැ. නමුත් මේ අරමුණ නිසා Taman අකුසල් උපදවා ගත්තනම් අකුසල් සිත් උපදවා ගත්තනම් අන්න Taman වරදක් කරගත්ත වෙනවා දැනි. අර අරමුණ ඉෂ්ඨා අනිෂ්ඨාරම්මණයක් වූයේ Tamanගේ පෙර අකුසල කර්මයක් නිසා එහි විපාක වශයෙන් Tamanට අකුසල විපාක චක්කු විඥානය ලැබුණා. ඒ පිළිගත්තා ඒ තීරණය කළා ඒවා විපාක. ඒවා පිළිබඳ Tamanට කරන්නට දෙයක් නැහැ. ඊළඟට ඒම අරමුණු කොට Taman දැන් අකුසල් උපදවා ගන්නවා නම් ඒවායේ අනාගත විපාක ඔය වගේම නරක විපාක උපදවනවා. අනේ නිසා මේ විපාක සිත් වශයෙන් ලැබෙන සිත කුසල විපාකයක් වේවා අකුසල විපාකයක් වේවා ඒක ඊතරම්ම සැලකී යුතු කාරණේ නෙවෙයි මේ අරමුණ නිසා උපදවා ගන්න යම් සිත් පිළිබඳවයි කෙනෙක් සැලකිලිමත් විය යුත්තේ. හොඳම අරමුණක් ලබාගෙන කෙනෙකු පෞෂිත කර ගන්නට පුළුවන්. දැන් සමහර කෙනෙක් බුදුරජාණන් වහන්සේ දක්නට ලැබිලා බුදුහාමුදුරන්ව දැක්ක එක ගැන තරහා ගියාය සිටියා. බුදු සිරුරයි දැක්කේ බුද්ධ ශරීරය. බොහෝම ප්‍රියමනාප සිරුරක් රූපයක් නමුත් නොදැකිය යුතු කෙනෙක්ව දැක්කයි කියලා. තරහ වුණා. ඔනේ ඔය නිර්ගන්ධ කොටස් ඔය එහෙම හිටියනේ. උන්වහන්සේට සතුරු කොටස් හිටියනේ. එයා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරන බණ ඒ શબ્දය අහලා සමහර විටක නොයසිය යුතු දෙයක් ඇසුවයි කියලා කන් වහගත්ත ආයතන. අන්න එහෙම. Taman හොඳ අරමුණක් හොඳ දෙයක් අහන්නට, දකින්නට, ආග්‍රහණය කරන්නට ලැබුණා. ඒ හොඳ දේ නිසා කුසල් නූපදවා ගන්නවයි කියලා එහෙම නියමයක් නෑ. නියමයක් නෑ. බොහෝ විට හොඳ දෙයක් දැකලා ඒ හේතු කොටගෙන උපදවා ගන්නේද අකුසල්. ඒකට ඇලෙනවා. ඒකට ඇලෙනවා. ඇලෙනවා කියන්නේ රාගය නැත්නම් ලෝභය ඇතිවීම. ඒක අකුසලයක්. ඇලෙන්නේ නැත්නම් බොහෝ විට සිදුවන්නේ එහි ගැටෙනවා. ඒ තමයි ද්වේෂය. එහෙම නැත්නම් ඒ ලෝභ ද්වේෂ කියන දෙකට නොඇති හුදු මෝහයෙන් යුක්ත වූ සිත් උපදවා ගන්නවා ඒ පිළිබඳව. ඒකේ මුලාවයි. එහෙම නැතුව ඒ පිළිබඳව කුසල් උපදවා ගන්නවා කියන එක එතරම්ම ලේසි වැඩක් නෙවේ. ඒක කර හැකි වන්නේ සිහියෙන් යුතුව සිටින අයට පමණයි. ඒකයි බුද්ධ ආගමේ සතිපට්ඨානය පිළිබඳව ඒ තරම්ම අවධාරණය කරන්න. අන්න මේ කාරණය හොඳට මතක තබා ගත යුතුයි. මාත් මම හිතන්නේ අද මීට වඩා කතා කරන්න ලැබෙන්නේ නැහැ. අද මා කතා කළේ මේ පිළිතුරට අහේතුක සිත් පිළිබඳව විස්තරයක් කොට ඒ අහේතුක සිත් කොටස් තුනකට බෙදෙනවයි කියා පළමු උපමා දැක්ුවා. අකුසල විපාක, කුසල විපාක, ක්‍රියා සිත්යේ කියලා. ඒ අකුසල විපාක සිත් හතක් අහේතුක කුසල විපාක අටක් ක්‍රියා සිත් තුනක් තිබෙනවා. ක්‍රියා ඒ අහේතුක සිත් 18ට ඇතුළත් වන අකුසල විපාක සිත් හත පිළිබඳවයි මා අද විස්තරයක් ඒ කිරීමට මා පෙළඹුණේ අද ඊට ඉහත් ඉස්සෙල්ලා දවසෙත් මා ඒ පිළිබඳවමයි කතා කළේ. මේ තරම්ම දිග විස්තරයක් පිළි නැtei කියලා මම හිතන්නේ. අද මේ කතාව අසන්නට ලැබුණේ නැති නිසා මේ පිළිබඳ සංක්ෂේපයෙන් හෝ යමක් කියන්නට එයි කියලා මට ආරාධනයක් තිබුණා. මා දැක්කා එදා මේ මගේ කතාව අසන්නට පැමිණෙන පින්වතුන්ගෙන් බොහෝ දෙනෙකු එදා රැස්වීමට පැමිණ සිටියේ නැහැ. ඒ නිසා මේ ආරාධනයක් ඒ වගේම එදා බොහෝ දෙනෙකු නොපැමිණ සිටි හේතුවක් නිසා මා ඒ කී කාරණයම නැවතත් විස්තර වශයෙන් මේ පිළිතුන්ට ඉදිරිපත් වෙනවා. ඒක මහ විශාල විස්තරයක් නෙවෙයි. ඒත්